අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සතිವಾರයේ ආරම්භක කාලේ ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ලිඛිත ප්‍රශ්න නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා සඳහන් කළා. එතකොට වැඩපිළිවෙලේ නිමාව මෙහිවීම සඳහා අපි සංවිධානයේට බාර දෙන මයික්‍රොෆෝනි ඊට ඉස්සෙල්ලා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට අපි ඩොරින්ට මතක් කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විසින් දෙවැනි දින දේශනාව අවසානයේදී සඳහන් කළ පරිදි තමා වැඩු සතියද අත්හල යුතුය යන්න නැවත පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබට තෙරුවන් සරණයි. හොඳයි ඒක ඒ කියන එකන සත්‍ය කියලා අඳුරගෙන තියෙන මොකද්ද කියලා වර නැගුවොත් මට ඒ වචන හරහා කියලා දෙන්න පුළුවන් මං කියපු එක. එනිසා මේ කියන එක නම් සත්‍ය කියන එක දන්නවද? අත්දකලා තියෙනවද? Taman සත්‍ය කියලා අඳුරගෙන තියෙන මොකද්ද කියලා මං කැමති දැනගන්න. ඒක කියන්න කැමති නැත්නම් ඒ කියන්නේ ප්‍රශ්න වැදගත් නෑ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිතේ හටගන්නා චෛතසික හා සිතුවිලි වල වෙනස පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. මෙම දෙවර්ගෙන් කර්ම කර්මපත බවට පත් වෙන්නේ කුමක්ද? තෙරුවන් සරණයි. හිතවිලි චෛතසික කියන උන්කක් වෙලාට සමානවක් තියෙනවා. නමුත් දෙකම හිතේ දරුවෝ. හිත කෙනකේ දරුවෝ කර්මපත වෙන්නේ බුදුරජාණන්සේ පෙන්ලා තියෙන විදිහට චේතනාවත් චේතනානෝ කර්මයේ සිදු කිරීමත් කාර්ය ඉෂ්ට වීමත් අන්නේ ටික අනුව සතුම් මැරීමේ කර්ණ පහක් තියෙනවා. හොරකම් කිරීමේ කර්ණ පහක් තියෙනවා. ඒ ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි කර්මපතේ වෙන්නේ. ඒ නිසා මේ දෙක මාතෘකා දෙකක් කොහොමද හිතවිලි සහ චෛසික කියලා කියන්නේ මොහොත සහ රැල්ල වගේ හිතේ දරුවෝ තමයි හිතවිලි සහ චෛසික කියන්නේ. කෙසේ නමුත් මේවැනි ප්‍රශ්න මඟහරින්නයි අපි කමඨාන් සුද්ධ කරන වෙලාවේ උත්සාහ කරන්නේ. නිකන් භාවනා මධ්‍යස්ථානකින් ආනෝර ප්‍රශ්න නෙවෙයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මා එදිනෙදා ජීවිතයේ ජීවිතයේදී වැඩ කටයුතු වල යෙදෙන විටදී හැකිතාක් සත්‍යයෙන් පිහිටන්නෙමි. ආහාර ප්‍රතිවේක්ෂාව එහිදී මාහට සත්වයක් පුද්ගලයෙක් මෙහි නොමැති බවත් ධාතු සමූහයකට ධාතු සමූහයක් එකතු වන බව ප්‍රකට වෙයි. ස්නානය කිරීමේදී මුලින්ම සිසිලසද්ද ක්‍රමයෙන් එය ගලා යාමක්ද දැනේ. වැසිකිලි කැසිකිලි ආදීද සිහියෙන් කෙරේ. අනිකුත් දෛනික වැඩවලදීද සතිය පිහිටුවමි. පෙරමෙන් යෙදුන බාහිර කරුණු සමිති සමාගම් උත්සව සාද ආදීන් හැකිතාක් ඈත් වුණි. එදිනෙදා වැඩ කටයුතු සතියෙන් කරන විට වෙහෙසක් හෝ නොරුස්නා ගතියක් නොදැනේ. කය යම්කිසි වැඩක යෙදී සිටින විට සිතින් ඒ දෙස බලා සිටිමි. පෙර කලදීට වඩා සිතට සැහැල්ලුවක් දැනේ. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ සහ උතුම් නිවන ප්‍රාර්ථනා කරමි. ඔච්චර එදිනදා ජීවිතයේ සතිය තියෙනවනම් අපි කිසිම දෙයකට ඉල්ලීමක් කරන්නේත් නැහැ. කිසි දෙයකට විරෝධය පාන්නෙත් නැහැ. ඒක තමයි සතිය තියෙන කෙනාට දැනගන්න පුළුවන් කාරණේ. නැත්නම් අපි ඉල්ලීම් සඳහා සටන් කරපු දේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ ලැබිච්ච දෙයට කවදාක විරුද්ධ වෙන්නෙත් නැහැ. ඒ නිසා ඉල්ලීම් කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම නැති පරිසරයට ආවනම් ඒක බොහොම සුවදායක පරිසරයක්. ඒ නිසා Tamanටම තේරෙන පටන් අර ගන්නවා ඉස්සර වගේ මේ අන්තවලට ගිහිලා ගැටුම් ඇති කරගන්නේ ගැටුම් තියෙනවා නමුත් වෙනතට වඩා අඩුයි. ඉතින් අන්නේ ගතිය තේරෙනවනම් ওই පාර හරි කියලා හිතා ගන්න පුළුවන්. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි මින් පෙර සතිය හොඳින් පිහිටු පරයන්කවලදී සූදානම් වූ ආකාරයට හා ආකාරයට නා පිරිසිදු වී අලුත් ඇඳුම් ඇඳ සිසිල් හා නැවුම් බවකින් සවස 3ට පරයන්කයට වාඩි උනේමි. හොඳින් පරයන්කේ පට්ටල් වී පිම්බීම හැකිලිමද බැලුවෙමි. වෙනදාමෙන් පිම්බීම හැකිලිම සංසිදී යන විට නිදා වැටෙන తත්වයේ ඇතිවිය. එලෙස බොහෝ වේලාවක් පැවතුන අතර හෙමින් ශරීරයේ දෝලණය ආරම්භ විය. 27 වෙනිදා සිට අද දක්වා බොහෝ පර්යංකවල කමඨහන් වාර්තාව මේ ආකාරයෙන් සිදුවිය. සතිය ශරීරයේ සියුම් දෝලණය සමග වැඩි වෙන බව දැනේ. මෙම සියුම් චලනය ඇත්තටම සිදුවන බව මම දැනගත්තේ ඇස්සර බලා වේලාව හතර බව දැනගත් වේලාවී. නැවත මා ඇස් පියාගත්තේ දියුණු සතිය අත්විඳීමටයි. ඔබ වහන්සේ ඊයේ දුන් උපදෙස් පරිදි ඕනෑම ඕනෑම ශබ්දයකට ඕනෑම සිතුවිල්ලකට ඕනෑම වේදනාවකට හා ක්ලේශයකට ඉඩදී බලා සිටියෙමි. එයට සුදුසු පරිසරයේ ඉබේම නිර්මාණය විය. සමූහ පර්යංකේ ඉවර වූ නිසා විදුලි පංකාව නිවි ගියේය. එය මගේ සිතට කනගාටුවක් ගෙනාවිය. විදුලි පංකාවේ ශබ්දයෙන් යටපත් වී තිබූ වටපිට පරිසරයේ ශබ්ද දැන් ඉතා තියුණු ඇසේ. සිසිලස නැති වී ගොස් විඩාවගෙන දෙන උණුසුම වැඩි විය. සතිය බිඳී යයිදයි මම බලා සිටියෙමි. එය එලෙසමය. ඉන්පසු මා කවදත් ප්‍රිය නොකරන මැස්සෙකු පැමිණ මගේ ඔළුවේ කනේ හා ඇසේ වරින් වර වසමින් සතිය බිඳීමටගත් උත්සාහයේද අසාර්ථක විය. වෙනදා මෙන්ම ශරීරයේ සියුම් දෝලණය දෑත් නොදැනී යාම පාදවල සියුම් වේදනාව දිගටම පැවතුණි. පහවන විට ඇසුණු දෙඩියේ නාදයෙන් මම පර්යන්කෙන් මිදුනේමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේ අසාර්ථක උනේ මැස්සද සතියද කියලා ලියන්නේ. මැස්සගේ වැඩේ අසාර්ථක වුණාද නැත්නම් මේ සතියේ වැඩේ අසාර්ථක වුණාද කියලා මොකක්ද දන්නේ ඒකේ අදහස් කරන්නේ. කැමති නැත්නම් දන්නේ එළියෙක නැත උසක්. මොකද්ද උනේ මැත්ත අසාර්ථක වුණාද සත්‍ය අසාර්ථක වුණාද ඈ ඒ ලියන්නේ බෑ අපිට සන්තෝෂයක් එනවනේ ඒක අසාර්ථක වුණා කියවට හරියන්නේ නැහැ අනික් කටිට කිය တဲ့ ගේ මැස්සන්ටත් කැඩෙන සතියක් තියෙනවා නම් මැස්ස දිනු සතිය ශක්තිමත් නම් අපිට හිතා ගන්න පුළුවන් මැස්ස ආපු නිසායි දන්නේ මගේ සතිය මැස්සට මැස්සෙකුට කරන්න බැරි සතියක් කියලා මැස්සට හඳුන් කූරක් පත්තු කරන්න වටිනවා මල්වට්ටියක් දෙන්න වටිනවා. ඒ නිසා අපිට බාධා කරන හැම කෙනාම අපිට කියලා දෙනවා මට තියෙන කොච්චර මට්ටමකට කැඩෙන සතියක්ද කියලා. ඉතින් ඒක ටික ටික ඉහළට යනකොට හෙනයක් ගැහුවත් අම්මා මලත් සතියට කැඩෙන්නේ නැති ගතිය එනකොට බාධා කරපු අයට ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලෝ තමයි අපිට හැතපොන් කණු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි අපිට පෙන්වලා තියෙන්නේ. ඉස්සර නම් මේවට අපි චෝදනා කරනවා. දැන් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට එnde end end end බාධාවල් අනුව ඒවට තියෙන ප්‍රතිශක්තිය අනුව ක්‍රියාත්මක වීම අනුව තමයි Tamanට තියෙන්නේ පුංචිව හරියට අගේ කරන්න කියනවා. මට ඉස්සර මැස්සක් ආවම සතිය ගන්නවා. කැස්සක් ආවම සතිය ගන්නවා. දාඩිය ටිකක් දාපම සතිය ගන්නවා. රත් වෙච්චාම දාඩිය ගන්නවා. දැන් ඒව නෑ කියන එක සමාදම් වෙන්න කියනවා එතන එතන. එහෙම නැත්නම් අපිට මේ ඉදිරියට යන්න ධෛර්යයක් නැහැ. පුංචි දේවල්, ඊටාමත්ව පුංචි දේවල් අරගෙන සතුට වෙනකොට තේරෙනවා මේ අනික් මිනිස්සුયો මේව නිසා කොච්චරක් බරපතල තීන්දුව අරගෙන සෙල් බෙල්ල බෙල්ල දාගෙන මැරිලා නටනවාද අපිට අන්තන් දෙයයන්ට විදිහ දෙන්න පුදුන්ට ඉන්සිද්ධ වෙන්නේ යම් ප්‍රමාණයකට දැඟලුවාට ওই සාමාන්‍ය විස බීජයක් ඇඟට ගියාට මැස්සෙක් වැව්වට උගාලල්ල. ඒකට මැස්සට තමයි වඳින්න වටින්. ස්තුතියි අපි අර ඊගා ප්‍රශ්න. පින්වත් ස්වාමින් වහන්සේ මා ඊයේ සමුහ භාවනාව කරන විට විදුලි පංකාවේ එකින් එක සිසිලස නිසා විදුලි විදුලි පංකාවෙන් එන සිසිලස නිසා හුස්ම රැල්ලේ හරිහැටි සිහිය පවත්වාගත නොහැකි විය. ඉස්සල් එකනනේ පංකාව නිවල කචල් දැන් තීනොට කචල්. අද දැන් දායකත පාරස් වෙනවා පල්ලෙයා. ඒකට ඉත කියන්න ඕනේ විදුලි පංකාස් කරන්නද නැත්නම් වැඩි කරන්නද කියලා. ඒසි කරා නම් හරි. එතකොටත් බයිනවා. ඒ ඒ මොන මගුල දුන්නත් 50ක් සන්තෝෂ කරන්න බෑ. ඒහෙන. ඒක ඉස්සලා සොයලා බැලුවනේ. අකමැති වුණානේ හැමෝම. එම නිසා මා විදුලි පංකාවෙන් වන සිසිලස ශරීරයේ හැපිලා නැවත යන හැටි හොඳින් නිරීක්ෂණය කළා. විටක වම් අතට පහස දැනෙනවා. දකුණු අතට මූණට පසු පපු ප්‍රදේශයට පහස දැනෙන සෑම තැනක්ම දිහාම සතියෙන් බලා සිටියා. වෙනදා වගේ සිත අරමුණු කරා හිතුවක්කාර ලෙස ගියේ නැහැ. කලබලකාරී ගති අඩු වුණා. විනාඩි 45ක් පමණ මෙලෙස ගත වුණා. පින්වත් ස්වාමින් වහන්සේ මේ සිතේ වැඩිමද කරුණාවෙන් පහදා දෙන්න. පින්වත් ස්වාමින් වහන්සේටත් අපද මේ අවස්ථාව සලසා දුන් සැමටත් සසර දුක දැක වීරිය කරන සෑම දිනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සැමට තෙරුවන් සරණයි. ඔය යන යන තැන ෆෑන් ලැබේවා කියලා තමයි කියන්නේ. ඒ නිසා මේ ලෝකයේ කොච්චර අපිට කොනහඬ හැදුවත් ලෝකයේ අපිව රිමෝට් කන්ට්‍රෝල් එකේ නටවන්න හැදුවත් කුප්ප වුණොත් කිපුණොත් කුප්පයි. බුදුජානනාංශයේ මේ මේ දේශනා කරේ නිවන් දැක්කට පස්සේ අකුප්පාමේ චේතෝ විමුක්ති. මගේ චේතෝ විමුක්ති මොනවටත් කිපෙන්නේ නැහැ. කවුරුත් එළපියෙන් ඇන්නත්, බැන්නත්, ෆෑන් දැම්මත්, ඕෆ් කරුවත්, මැස්ස ඇහුවත් මොනවා කරුවත් මාව කුප්පන්න බෑ කියලා. එතකොට ගමේ තොටේ කතාවක් තුන එක කුප්පෑයි කියලා. කුප්පෑයි කියලා කියන කාරණා. එක එක පැති වල එක එක නම් කියනවා ආ ඒක මහා කුප්පයා කුප්පේ ගැන මැස්සෙක් වවත් කිපෙනවා. ෆෑන් එක දැම්මත් කිපෙනවා. ඕෆ් කරුවත් කිපෙනවා. භාවනා කරාට පස්සේ තේරෙනවා ඉස්සරනම් එහෙම තමයි. දැන් කිපෙන කට්ටියක් පේනවා නමුත් මට ඒක ගාණක් නෑ මට දරාගෙන ඉන්න පුළුවන් කියලා. සෑහෙන දුක්කඳක් දරාගෙන ඉන්න පුළුවන් මනුස්සයාට මායත් බයයි. කෙලෙසුත් බයයි. ආණ්ඩුවත් බයයි. හැම මිනිහම බයයි මොකද එයා කිපෙන්නේ නැහැ. මං කියන්නේ රිමෝට් කන්ට්‍රෝල් එක වැඩ කරන්නේ. මිනිහගේ රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි ගිහිල්ලා. අරේ මේ තද කරන බොත්තම් වැඩ කරන්නේ නැහැ. ඒ නැත්නම් රිමෝට් කෝන් එක Taman අතට අරගෙන. ඒ නිසා මේ දඟලන මිනිස්සුන්ට මේ මම හිතන්නේ හාමුදුර කෙනෙක් මම ඒක කිව්වේ මාව අනුන්ට කුප්පන්න පුළුවන් තරම් තත්යක් නම් මම කොච්චර බෙලහීනද කියලා හිතන්න කියනවා. අනුන්ටත් මාව කුප්පන්න පුළුවන් තරම් මම දුර නම් මම මොනතරම් බද්දලේද්ද කියලා හිතන්න කියනවා. මම කොච්චර දාශේද්ද කියලා හිතන්න කියනවා. අපි ඒක තමයි අපිට වෙන්නේ වැස්සත් කිපෙනවා. අපෑයුවත් කිපෙනවා. hina වුණත් කිපෙනවා. තරහ වුණත් කිපෙනවා. ඒ කියන්නේ අපේ කුප්පකම එනතන අපේ තියෙන බැලකම අපේ තියෙන දාසකත්වේ නැති කරන් තමයි බුදුරජාණන් අපිට දේශනා කරලා තියෙන්නේ. ඔය මොනවද වුණත් සැලෙන්න එපා. ශ්ලෝක ධර්මයේ සැලෙන්න එපා. තහදී ගුණේ ඇති කරන්න නොසැලෙන ගුණේ ඇති කරන්න කියලා ඒක හුඟ දෙනෙක් හිතන්නේ ඕංජල්කමක් කියලා. නෑ. ඒක බුද්ධ ආදී උත්තරෙන් වංශලා විසින් අගේ කරන ලද්දක් හැබැයි ටික ටික වැඩෙන බවට වග බලා ගන්න. ඊට පස්සේ සාරා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ පරියංග භාවනාව මම සිත කය එතන යොමු කරගෙන භාවනාව පටන් ගතිමි. පසුපස කුෂන් එක හා තෙරපීම ඉරී පැවතීම වලලු කර බිම් කුෂන් බිම කුෂන් එක වත තෙරපීම යටිපතුල් කකුල් හා තෙරපීම නිරීක්ෂණය කළමි. කුෂන් වල විවිධ ස්වායන් සමට දැනුනි. වමත මත දකුණතින් දකුණතින් යෙදෙන තෙරපීමද දෙයත් කලවා මත තැබීම නිසා යෙදෙන පීඩනයේද නිරීක්ෂණය කළමි. මෙසේ තුන් හතර වාරයක් කයට අවධානය යොමු කර ආස්වාස ප්‍රස්වාසයේ වෙත සිත යොමු කළෙමි. නමුත් මට හුස්ම නොදැනුණු නිසා නැවත කයට සිත යොමු කළෙමි. පසුව නාසාග්‍රේ සිත පිහිටුවාගෙන සතියෙන් සිටියෙමි. මෙසේ විනාඩි 10ක පමණ කාලයක් සිතුවිලි පහළ නොවි සිටිය හැකි විය. ඒවන විටත් මම කිසිත් නොදැනෙන අවස්ථාවටත් මටත් නොදැනීම සිතුවිලි ගලා ඇවිත් නැතිවන සැටිත් අත්විඳ තිබීමත් ඔබ වහන්සේගේ අවවාදයේ පරිදි එම අවස්ථාවට සතිමත්ව මුහුණ දීමටත් සූදානම්ව ඊට සූක්ෂමව සූදානම්ව සිටියෙමි. නමුත් අවස්ථා කීපයකදී සිතුවිලි නොදැනීම ගලා ආවත් මගේ අවධානය ඒ වෙත යෙදූ විට සිත සිතුවිලි වලින් ඉවත්ව මූල කර්මස්ථානයේ වෙත පැමිණුනි. ඒ අවස්ථාවේදී මා විසින් සිතුවිලි නැවැත් වූ ගතියක් දැනුනි. තවදුරටත් මෙසේ සිටින විට මගේ සිතේ කීකරු ගතියක් දැනුනි. මගේ සිහිය පිළිබඳ මට විශ්වාසයක් ඇති බවක් දැනුනි. සතියද පෙරට වඩා අවදිමත් තීක්ෂණ බවකින් යුක්තව දියුණු ඇති බව දැනගතිමි. මෙසේ අවධානයෙන් සිටින විට කාඩ් කුට්ටමක කොලාතරින් එකින් එක පිටතට වැටෙන්න ආසේ මාගේ සිත වෙනත් සිතුවිල්ලකට ගිය බව නිරීක්ෂණය කළෙමි. සාවධානව සාවධානව ඒ දෙස බලා සිටින විට නැවතිල්ලේ එම අරමුණෙන් සිත මිදී නැවත පෙර සිටි තැනටම පැමිණ මුකුත් නොවාසේ සතිමත්ව පිහිටියේය. බාහිර සිතිවිල්ලට සිත ගිය මොහොතේද සිත ගෝචර භූමිය අත්නොහැර සිටි බවට මට විශ්වාස වුණේ. කාඩ් ගූට්ටමක් අතින් අල්ලන අල්ලා සිටින විට එය කාඩ් මිටියක් ලෙස පෙනුනද සෑම කාඩ් දෙකක් අතරම වායුස්තරයක් ඇත්තාසේ සතිමත් සිත නොකඩවා පැවැත් වූ බව දැනුණද පෙනුණද ඒ අතර රැඳී අසීමත් වික්ෂිප්ත මනස ඇතිතෙන් අතරින් සිතුවිලි පැන බව දැනුනි. කාඩ් තදින් එක්කාසු කර වායස්තර අඩු කරන වාද එක කොනකින් අල්ලා මාපට ඇඟිල්ලෙන් කාඩ් කූට්ටම විසිරුවා බලන විට මැද පිහිටි වායස්තරයේ විශාලව වන්න විශාලව වන්නක්සේ එසේ කර බලනවාද යන්න මෙනෙහි කළෙමි. සතිමත් බව කෙරෙහි මට විශ්වාස බැවින් අසතිමත් එවත් සතිය ගිලිහුණ තැන් කෙරෙහි සිත යොමු කිරීමට අදහස් කලිමි. මෙසේ තවදුරටත් බලා සිටින විට එසේ අසතිමත්ව පවතින මොහොත ක්‍රමයෙන් අඩුවන බවද නිරීක්ෂණය කළෙමි. මගේ සිතට මහා සතුටක් දැනුනේ මීට පෙර මෙවන් ගවේෂණයක් අත්දැකීමක් ලබා නැති නිසාද නැතිනම් මාගේ සතිය පිළිබඳ විශ්වාසය නිසාදයි දොතෙරේ. නමුත් මට ඊට සතුටුය. එදා 24 වෙනිදා නිවසින් පැමිණි මානව අද 30 වෙනිදා සරණ වණයෙන් පිටත් වන්නේ. මාගේ පෞරෂ්ව මාගේ පෞරුෂය විශ්වාසයේ සතිමත් බවත් ප්‍රමාණ කරගත නොහැකි තරම් වාරයක් වැඩි වී ඇතිසේය. ඔබ වහන්සේගේ ධර්මදේශනයේද ඒ සඳහා විශාල අඩිතාලමක් පිටුහලක් සහ මඟ පෙන්වීමක් විය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ලියනවා සර වැඩිනේ. පළවෙනි සැරේට තුන් ප්‍රේමලියා ජවනිකාවල ලව් ලෙටර්ස් ඕම ලියනවා. පහුවෙන් ලෝකෙ ඉදිනදා දෙයක් බවට පත් වෙනවා. පළවෙනි දැනගන්න දවසේ මනුස්ස ජීවිතය කියන්නේ කොච්චර චමත්කාර දෙයක්ද? අපි මේක පන්නලා අනුන්ගේ දේවල් හොයලා ඊයේ ඉඳලා හෙට ඉරවහම මොන තරම් කුණු කන්දලයක්ද කියලා තේරෙනවා. නමුත් මේක තමයි උරුමේ. මේකට ගියාට පස්සේ ඕක ඉතින් කියන්න දෙයක් නැහැ. ඔය ඉතින් සාමාන්‍ය ඉතින් තවලට කනව රැට කනව ගන්නට යනවා. ඉතින් පළවෙනි තව දවසේ දෙකේදී ලව් ලෙටර්ස් ලියන ගැතිය කියන ගැටියක් අනුකම්පා කරන්න වෙනවා. කරුණාකරලා ඊට පස්සේ ඔක කෙටියෙන් ප්‍රකාශ කරන්න. ඔක තමයි ආර්ය විවරය කියන්නේ. ආර්යයන් වහන්සේලාට ඔක කියන්න දේවල් ගොඩක් තියෙනවා. නමුත් නොකිය නිකන් ඉන්නවා. මොකද ඒක පළවෙනි සැරේ තමයි සිල්ලාරි ගොඩක් තියෙන්නේ. පහු වෙනකොට ඒක දෙයක් නෑ. නමුත් මේක පුංචි දෙයක් කරලා හලකන්න එපා. පුළුවන් තරම් ඒ ප්‍රകൃතිය ජීවත් වෙන්න බලන්න. ඒක නිකන් දුවන වාහනයක බැටරිය එතන එතන charge වෙනවා වගේ දුවන වාහනේ බැටරිය එතනින්ම charge වෙනවා වගේ මේ භාවනා ගමනේ බැටරි මේ ඩිෆ්ලේට් වෙන්නේ. කවදාකවත් නැහැ. එන්න එන්න එන්න එන්න charge වෙනවා. ඉතින් ඒක දාගන්නකන් තමයි අමාරු. ඉතින් ඒක වැඩමුළුවක සාර්ථක වුණා නම් වැඩමුළුව සාර්ථකයි අඩු ගන්න ඒ මනුස්සක පැත්තෙන් බලනකොට. ඒක ප්‍රකාශ කිරීමත් හොඳයි. මම එකම රිමාක් එක තමයි මේක මේට වැඩිය වාර්තා කෙටි කරන්න ඕන. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. දානීය සඳහා ගොස් පැමිණෙන අවස්ථාවේදී පැරණි ආරණ්‍ය බිත්ති සිතුවම දුටුවෙමි. අනෙක් පස පිහිටි දැන්වීම් පුවරුවේ ඇති ප්‍රවෘත්ති පත්‍ර උපුටා ගැනීමද දුටුවෙමි. මෙම බිත්ති සිතුවමත් පුරුවේ ඇති පත්ව ඇති පංචවිධ නිස්සරණ ප්‍රතිශක්තික ප්‍රතිශක්තියත් අතර ඊතා අනර්ග සම්බන්ධයක් ඇති බව වටහා ගනී. 1960 ගණන් වලදී ආරම්භ කළ මෙම උදාර ශාසන සේවය මෙම ආරණ්‍ය වාසී ඔබ වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට තව බොහෝ කාලයක් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. සද්ධාවන්ත භක්තිකයෝ බවත් පැලක් සද්දන්ත සද්දන්ත හස්තියෙකු බටපැලක් විනාශ කරන්නක් මෙන් අප ස්වාමින් වහන්සේ ඇතැම් සියලු ස්වාමින්ලාසර මේ සසර ගමන් සුන් කරන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවත්. තෙරුවන් සරණයි. පත්‍ර කියවන එක සෞත් වැඩේ හැබැයි. කිසි විදිහටම බලන එකත් හොඳ නැති වැඩක්. ඒක හරි කමන්නේ අරගෙන ධෛර්යයක් වෙනවනම් සතිය වැඩෙනවනම් නිස්සද්දව ඉලියට කමක් නැහැ. නමුත් මේ පුළුවන් තරම් අනිකට කියන්නේ නැතුව ඉන්නවනම් හොඳයි හැබැයි. මං ඉන්න කාලේ පත්‍ර බැලුවා මං ඉන්න කාලේ චිත්‍ර චිත්‍ර බැලුවා කියන එක ඉතින් අන්තිම දවසින් දැයි ඒකේ ප්‍රශ්නයක් නැහැ ඉතින් අද යන නැම්මනේ තියෙන්නේ ඉතින් ඒ නිසා ඔය මෙතන ඉන්නේ කිසි කෙනෙක් ඔය වැඩේ කරන්නේ නැහැ කරන්නේ Taman කියලා හිතාගන්න සංඝයා වහන්සේලා ඌව කරන්නේ නැහැ ඒ කට්ටිය කරොත් ඒ කට්ටිය වැඩේ කරගනි Taman මෙතෙන්ට ආව නම් Taman හතත් දන්ත කුලයේ ඇතෙක් වගේ මේ බඩපන්තුර ගලවලා දාන්න වෙන කවුරුත් කරන එකකින් අපිට ඇති ආඩම්බරයක් ඇත්තේ නැහැ. ඔය හැම කෙනෙක්ම මේ සංඝයා වහන්සේලාගේ වගේම පාර්ශව කරෝ කියලා හිතාගෙන අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉවරයි. ලස්සන කවියක් තියෙනවා මේ. ඊනෝක තමයි ලියලා තියෙන්නේ. අපි ආරාධනා කරමු දිනෝකට මේ කියන්නේ. ඔව් කියන්නේ හොඳට කියන්න දන්න කෙනෙක් කතා කරමු. මේක පේනවනේ අත්ති රාජා කියනකොට සද්ධාවන්ත භක්තියගේ භක්තික කියලාත් කියනවා. ඉතින් එවැනි කෙනෙක් ওই කවිය කියවලා මොනවා කියයිද? ස්වාමීන් වහන්සේ මට අනුන්ගේව කියවන්න බෑ. මොකට එතන වාඩි වෙන්නේ අර අවුරු හරි ඔතන වැඩි කරනවා නම් ඔයිට හොඳට වැඩි කරනවා. දෙයක් ඒක සිද්ධ. කවුද කවියක් කියමු ඉවර ඉවර කරමු ඉක්මනට කියලා. තෙරුවන් සරණයි. මෝහාන්ධකාරයෙන් හාත්පස වැසී ගිය අපේ ජීවිතවලට ලහිරු මඩලක් වූ බුදු පුතුනි ඔබටයි මේ පිදුම ධර්ම පිපාසයෙන් නැවිද යන මෝ පොවන් මෙනි අප සැම ඔබ දෙපා බියස නිවෙන්නට යන පහනකි මේ දහම. ඒ නිවෙන්නට මත්තෙන් අපේ ජීවිතයට ආලෝකය දුන් ඔබ වහන්සේමය අපගේ ගුරු පහන. කාන්තාරයක මම මුලා වී සිටි අපට ෂේම භූමිය කරා යන්නට මග පෙන්වූ ඔබ දෙපා අභියස බැතියෙන් පුදුමිමය. තවත් මෙවැනි පුරන් කෙත්තස්සද්දනට අවසි ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි. ඔය ජාම කෙනෙක් මේ වගේ අවශ්‍ය කෙනෙකුට පහනක් වෙලා මාර්ගෝපදේශකත්වයක් දීලා ආඩම්බරකම් පාන්න නැතුව එනත මාන්නකාරකම් කරන්නේ නැතුව ධර්ම ගුණය වඩන එක එක්කෙනෙකුට පවරන්න යන්න එපා ඒක අමාරුයි දරන්න ඔක්කොමලා බෙදා ගන්න ඔක්කොමලා බෙදාගෙන ශක්ති ප්‍රමාණය අර කපුටන්ට කෑප් කෑමක් හම්බෙච්චාම කාක්කා කියන්නේ එයාගේ බෙදා හදා ගන්න පුළුවන් ප්‍රමාණය මගේ පිටම තියලා කපන්න ගියාම මට නිකන් අප්සෙට් වගේ ටිකක් ස්වාමින් වහන්සේ ප්‍රශ්නේ පමණයි. හොඳයි එහෙනම් අපි මයික් එක බාර දෙනවා අපි වැඩමුළුවේ නිමාව සටහන් කරන්නයි කියලා මං ඉල්ලා හිටනවා. අවසරයි ගෞණීය ස්වාමින් වහන්සේ හිතවත් යෝගිනීන් යෝගීන් ඇතුළු සැමගෙන් අවසරයි. මේ මේ අපිට මේ ලැබුණු තාමත් වාග්යවන්ත මේ වැඩසටහනක් වුණා මේක අපිට හදිසිය කවුරුත් නොසිතූ වෙලාවක ලැබුණේ මං හිතන්නේ යෝගින් සෑමෝන්ටමත් ඒක ඊටමත් මේ පින්වත් පසුබිමකට මේ ලැබුණා බුදු ස්වාමීන් වහන්සේ ඉන්න වැඩසටහනක් අනවශ්‍ය විදියට අපිට ලැබීම ගැන පළමුවෙන් මම ආරාධනා කරනවා යෝගීන් වෙනුවෙන් පොඩි කතාවක් කිරීමට කරුණාරත්න මහතාට. වන්දනීය ඕත් පූජනීය වූ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ දණ්ඩ නමස්කාර පූර්වකව දෝත් නගා මා අවසර පතනවා. ඒ සමගම මෙම ස්ථානයට වැඩම කරවදාල අපේ ගෞරවනීය වන්දනීය ස්වාමින් වහන්සේ අවසර පතනවා. ඒ වගේම මෙම අවස්ථාව අපිට ලබා දුන් මෙම ස්ථානයේ ප්‍රධාන සංවිධායක තුමියවන අපේ ඩොරින් වීරසිංහ මැතිනිය ඒ වගේම අපිට මැතිය නෙමේ අම්මා කෙනෙක් වාගේ අපිට සැලකුවා එතුමියගෙනුත් මම අවසර පතනවා ඒ වගේම අපි මේ අවස්ථාවට මේ පැමිණි අවස්ථාවේ ඉඳන් අපි ශබ්ද පරිපාලන නිලධාරි මහතා වශයෙන් කටයුතු කර සුජිත් මෙතිතුමන් අපි ඒ ඊ타මත්ම ගෞරවයෙන් එතුමාගෙනුත් අවසර පත්නවා. ඒ වගේම මෙම අවස්ථාවෙන් නැති වුණත් මම අවස්ථාවට ස්ථානයට පැමිණි අවස්ථාවේ ඉඳන් අපි ඊ타මත් ගෞරවයෙන් ආදරෙන් භක්ති ආදරෙන් පිළිගත් කාර්යාලයේ සේවක කාර්ය මණ්ඩලයත් ඊටමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් මා මෙම අවස්ථාවට පැමිණ යෝගී මහත්මාත්ම සියලුම දෙනාගෙන් අවසර ඉල්ලා සිටිනවා. මම හිතන්නේ මම ආරම්භයේ වශයෙන් මම පොඩි සිහිපත් කිරීමක් කරන්නම්. අපි පොඩි කාලේ අපි වැඩි හැටියන්ට වන්දනා කරනකොට වැඩිහිටියෝ අපිට කිව්වේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න කියලා. එහෙමනම් අපි මෛත්‍රී බුදුන් දකින්න නිවන් දකින්නේ ඊටාත්ම ආසාවෙන් බලාගෙන හිටියා ඒක දැන් මෛත්‍රී බුදුන් ඊටාත්ම ඉක්මනින් අපි ගාවට වඩී කියලා. නමුත් අපි දහම් පාසලට යන අවස්ථාව වෙනකොට අපි දැනගත්තා මේ මෛත්‍රී බුදුන් මේ අවස්ථාවේදී අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි අපේ ජීවිතයේ තිබ්බූ බලාපොරොත්තු සුන් වූ ආකාරයකින් හිටියත් මම හිතන්නේ අපිට ඒ වෙනුවට අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අපිට මෛත්‍රී බුදුන් ගේ වාගෙම අපි වෙතට පැමිණලා අපේ නිවන සඳහා අපිට මේ හිමිකම ලබා දීම පිළිබඳව මා ප්‍රණාමය ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම අවස්ථාවට උචිත අන්දමින් දසමසක් කුසදරා මේ දසමසක් කුසදරා මේ මෙලවට බිහි මේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ බිහි කර එම ගෞරවනීය මාතා මාතාවන්ටත් පිම්පෙත් දෙන අතර ඒ වගේම හදාවදා මෙම අවස්ථාවට මේ ප්‍රවිෂ්ඨ කිරීමට වෙහසක් දරූ පියතුමාණන්ටත් මේ පින්පෙත් දෙනවා. ඒ සමගම මා ඊ타ත්ම මේ අවස්ථාව වෙන විට මම හිතන්නේ මට ඊ타ත්ම චකිතයක් තියෙනවා ඔබ වහන්සේ ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු ඉදිරිපත් කිරීමට ඒ නිසා මේ සමාවෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ සමගම ඔබ වහන්සේ මේ ආකාරයට මේ සකස් කරලා මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වශයෙන් සාසයන්ට පූජා කළ එම දෙමාපියන්ටත් නැවත වරක් මා පින් අනුමෝදන් කරන අතර ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ නිවන් මඟ ලබා ගැනීමට හැකි වේවා කියලා මේ සාදුකාර දීලා ප්‍රාර්ථනා කර සිටිනවා සාදු සාදු සාදු ඒ සමගම මම හිතන්නේ ඔබ වහන්සේ මේ தത്വයට ගෙනීම සඳහා මම හිතන්නේ මුල් ආරම්භක අධ්‍යාපන ලබන අවස්ථාවේ ඉඳන් මේ අවස්ථාව වෙනකල් මම හිතන්නේ විශ්වවිද්‍යාල මට්ටමින් ප්‍රවිෂ්ඨ වෙනකල් එයින් පසුව ඔබ වහන්සේ මෙම ස්ථානයට සම්බන්ධ වෙලා එම ගුරු දේවයන් වහන්සේලා මම හිතන්නේ ඔබ වහන්සේට ලැබූ ලබා දුන් එම අනුශාසනා උපදෙස් සියල්ලම පිළිපැදලා මේ ආකාරයට ඔබ වහන්සේ ඒ ඊටමත්ම පරිපූර්ණ මේ භාවනා යෝගී තත්වයට අපගෙන ඒම සඳහා සමත් ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් බවට පත් කරා ඒ වෙනුවෙන් අපි ඒ වහන්සේගේ ගෞරවනීය එම ගුරු දේවයන් වහන්සේලාට අද මම පින් අනුමෝදන් කර සිටිනවා නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා සාදු සාදු සාදු ඒ සමගම මම හිතන්නේ අපි මේ අවස්ථාවට ගෙනේව සඳහා මම හිතන්නේ බාහිර දුර වගකීම් රාශියක් ඔබ වහන්සේ ඒ විසින් කරගෙන ආවා මම හිතන්නේ අපි මෙම අවස්ථාවට මෙම ස්ථානයට පැමිණෙන විට මම හිතන්නේ අපි ඊටම බාල පුද්ගලයන් වශයෙන් තමයි පැමිණියේ. නමුත් අද ඊට වඩා ඉදිරියට යම්කිසි ඒ දුරක් ඉදිරියට ගිය පුද්ගලයන් වශයෙන් තමයි මෙම ස්ථානයෙන් පිටවි යාමට අපි මේ සියලු දෙනාම අද සූදානම් සිටින්නේ ඒ අවස්ථාව සඳහා උචිත පරිදි අපිට අවවාද උපද උපදෙස් ලබා දීම පිළිබඳවත් ඒ වගේම මම හිතන්නේ අපි මේ මම දැක්ක දෙයක් තමයි අපි බෞද්ධ වැඩසටහන් අපි විහාරස්ථාන නොයෙකුත් ස්ථානවලදී අපි ධර්මදේශනා ශ්‍රවණය කරලා තියෙනවා. නමුත් ඔබ වහන්සේ වැනි ගැඹුරු ධර්මය ඊ타ත්ම සරල ලෙස ඊ타ත්ම අපිට හිත තුළට කාවදින ලෙස දේශනා කිරීමේ ඊ타ත්ම ප්‍රවීණතාවයක් අපි දැක්කා මා ඒ ප්‍රවීණතාවය තව තවත් වැඩි දියුණු වේවා කියා මා ඊ타ත්ම ගෞරවයෙන් ඔබ වහන්සේට ප්‍රාර්ථනා කර සිටිනවා ඒ සමගම මම හිතන්නේ අපි මෙම ස්ථානයට පැමිණලා මෙවැනි වහලක් යට අපිට ඉඳ සකස් කරලා දුන්නු මෙහි නිර්මාතෘ සියලුම මහත් මහත්මින් වන එතුමන්ලා ඒ වගේම මේ පැවිදි උතුමන් වහන්සේලා මේ අවස්ථාවට අපිට සරල ලෙස මෙම අවස්ථා ගොඩනැගිලි ඒ වගේම අනිත් උපකරණ ලබා දීම පිළිබඳවත් එතුමන්ලාටත් ඒ ස්වාමින් වහන්සේලාටත් මම නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ සමගම මම හිතන්නේ අපි මේ අවස්ථාවට එනකොට අපි පැහැදිලිවම දැක්කා ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම හිතන්නේ අපේ රටේ අපේ දිවයින් තත්නම ඉන්න ස්වාමීන් වහන්සේ නමක් නොවේ මුළු සමස්ත ලෝකයටම දහම් කරුණු මේ දේශනා කිරීම සඳහා සමස්ත ලෝකයටම ඔවුන්ගේ හදවත් පිවිතුරු කිරීම සඳහා මේ ප්‍රවිෂ්ඨ වුණු සදුම්ලත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එනමක් ඒ වගේම මම හිතන්නේ අපිට විදේශ අපේ මේ පන්සල් දිහා බැලුවොත් ඒ පන්සල් තුල මේ අපිට දැක ගන්න දෙයක් තමයි ගොඩනැගිලි ඉදි වෙනවා තවත් තව දේවල් ඉදි වෙනවා නමුත් සදාචාරාත්මක අපේ සිත් සනසීමේ පිළිවෙතක් ඉදිවීමක් නැහැ නමුත් අපි මෙතන ඒ දෙකම එක ආකාරයකට දැක්කා ඒ සියල්ලටම මම හිතන්නේ ඔබ වහන්සේ තමයි මූලික වෙලා ඒ කටයුත්ත ඊටමත් සාර්ථක කර ගැනීමට හැකියාවක් දක්ෂතාවයක් ඇති ඒ බවට සම්න්න සන්නද්ධ වෙලා තියෙන්නේ. ඒ සමගම මම හිතන්නේ තවත් මට නොකියම් බැරි දෙයක් තියෙනවා. අපි මෙම ස්ථානයේට මේ පිවිසීම සඳහා මම හිතන්නේ මේ මම මගේ අපේ අක්කා කෙනෙක් නිසා තමයි මම මේ ස්ථානයට මේ ප්‍රවිත වීමට මට අවකාශ ලැබුණේ ඒ නිසා ප්‍රධාන සංවිධායක ඩොරින් වීරසිංහ මහත්මිය අපිට මම හිතන්නේ සිහිපත් කිරීම අපේ වගකීමක් යුතුයකමක් කියලා මට හිතෙනවා එහෙමනම් ඒ එතුමිය අපිට මේ 24 වෙනිදා මෙතෙන් ආපු වෙලාවේ ඉඳන් ඊටාත්ම සුහදව පිරිපුන් සිනහවකින් යුතුව අපි පිළිගත්තා පිළිගෙන අපි සනසන ආකාරයට ඒ කටයුතු ලබා දීලා අපි මේ මම හිතන්නේ මේ මොහොත වෙන දක්වා අම්මා කෙනෙක් වගේ ඒ අපේ අඩුපාඩු හොයලා බලලා අපේ මේ දුක සැප හොයලා බලලා කටු කිරීම ගැන විශේෂයෙන්ම මම එතුමියට මගේ හෘදයාංගම ස්තුතිය එතුමියට අපේ සියලුම සහෘදයන් සහෘදයන් වෙනුවෙන් පුද කර සිටිනවා. ඒ සමගම මම හිතන්නේ අපි මේ අවස්ථාවට එදා 25 වෙනිදා මේ වාඩි වෙන මොහොතේදී අපිට නොයෙකුත් දර්ශන පෙන්නමින් අපිට මේ ශබ්ද පරිපාලනය කරමින් මම හිතන්නේ මේ ස්ථානය ඊටමත් විචිත්‍රවත් අන්දමින් ගෙන යාමට හැකියාව අපිට ශ්‍රවණය කිරීමේ හැකියාව ලබා ගැනීමට හැකියාව ලබා දුන් අපේ ශබ්ද පරිපාලන නිලධාරී සුජිත් මැතිතුමාට මගේ හෘදයාංගම ස්තුතිය අපේ සියලුම යෝගී මේ වෙනුවෙන් පුද කර සිටිනවා. ඒ සමග මම හිතන්නේ අපිට තව නොකියම් බැරි දෙයක් තියෙන අපේ කාර්ය මණ්ඩල මේ ස්ථානයේ කාර්ය මණ්ඩලය මේ කාර්ය මණ්ඩලයත් මම හිතන්නේ අමතක කරන්න නොහැකි මේ කාර්ය මණ්ඩලයත් මේ ස්ථානයට පැමිණිය වෙලා ඉඳන් අපිට තියෙන සියලුම සප පහසුන් අපේ මූණට ඇවිල්ලා කතා කරේ නැතත් ඒ අය ඒ වගකීම් ඊටාත්ම නොපිරිහෙලා ඉතු කළා කියලා මට මෙම සභාව ඉදිරියේ ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ සමගම මම හිතන්නේ අපි මේ 25 වෙනිදා රාත්‍රී ආහාරය ගත් වෙලා ඉඳන් අද දහවල් ආහාරය ගත් අවස්ථාව වෙනකල් අපි මිලදී මේ කිසිම ආහාර වේලක් ගත්තේ නැහැ. නමුත් අපි වෙනුවෙන් එම පරිත්‍යාගයන් සිදු කරන ලද සියලුම පරිත්‍යාගශීලී එම උපාසක මහත්මාතුන්ටත් ඒ පවුල් වල සියලුම සමාජිකයන් නැසී ගිය සියලුම සමාජිකයන්ටත් නිවන් සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ ඒ සමගම මේ ආයතනය වෙනුවෙන් මා නොකී සියලුම පුද්ගලෙක් හෝ ස්වාමීන් වහන්සේ ඒ නමක් ඒ වගේම ස්වාමීන් වහන්සේලා මේට සහභාගීලා කටයුතු කටයුතු කර ඇතනම් ඒ සියලුම අයටත් පින්පෙත් අනුමෝදන් කර සිටිනවා මම හිතන්නේ අපි ඒ වෙනුවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ කළ ඒ කාර්ය වෙනුවෙන් මේ අපි කතා කරන වචන සුවල්පයේ ප්‍රමාණවත් වෙයි කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. මම හිතන්නේ මම දන්න සිංහල භාෂාවේ වචනත් මදි කියලා හිතෙනවා. ඔබ වහන්සේට මේ ගෞරවය පින්පෙත් පැමිණීම පුද කිරීම සඳහා එහෙමනම් අපි සියලු දෙනාම අද දින මෙම ස්ථානයෙන් බැහැරව ගියත් නැවත වරක් අපි මෙම ස්ථානයට පැමිණීමේ අරමුණ සිත් පෙරදරි කරගෙන තමයි අපි මෙම ස්ථානයෙන් බැහැරව යාමට බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ලබාගත් වූ සියලුම ඥාන බලය අපිට මෙන්ම අපිට ලබා දුන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ පිං කෙතක් වශයෙන් ඒ ස්වාමින් වහන්සේට මේ මෙම ගමන දීර්ඝ ගමන බවට පත් කර ගැනීමට හැකියාව ශක්තිය බලය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා ඒ සමගම මම හිතන්නේ මේ ආයතනය මම හිතන්නේ අපි දැන් එන ලෝකයේ තියෙන දක්නා අපි දක්නා මේ දර්ශනයත් එක්ක සංසංසන් සංසන්දනය කරලා බලාපුවම ලෝකය වෙනත් අතකට කරකීගෙන අපේ හදවත් සනසුම කොහොමද කියලා අනිත් අයත් බලන් ඉන්න වෙනත් ලෝකයේ දෙස මේ ස්ථානය ලෝකේම ප්‍රබලම භාවනා මාධ්‍යස්ථාන බවට පත් වේවා කරගැනීමට ඔබගේ අපගේ සහයෝගය ලබා දීමට අපි ඕනම අවස්ථාවක සූදානම් ඒ නොපිරියලා ඉටු කරනවා කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන අතර මෙම ස්ථානය මෙයට වඩා මේ වර්ණවත් අයන් ඊ타මත්ම ලෝක ප්‍රකට ධර්මත් මධ්‍යස්ථානයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මින් හම සමහර කරන මගෙන් යම් කිසි වචන වැරදීමක් වුණා නම් ඒ සමා වෙන මෙන් ඉතමත් ගෞරවයෙන් ඒ ආයතන කර සිටිනවා සාදු සාදු සාදු ඊළඟට ස්වාමින් වහන්සේ පළමු වරට මෙහි පැමිණි අශෝක වචන ස්වල්පයක් කියනවායි සියලු දෙනාටම තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ලොකු ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස ශ්‍රද්ධාවන්ත යෝගාවචර පින්වතුනි අද නිස්සරණ වනයේ 123 වෙනි හත් දින නේවාසික වැඩමුළුවේ නිමාවන දවසේ ඩොරින් වීරසිංහ මහත්මියගේ ආරාධනාවෙන් ආදුනිකයන් නමතා වචන ස්වල්පයක් කතා කිරීමට මට අවස්ථාව ලැබුණා. ඩොරින් මහත්මිය කලින් කිව්වාසේ මෙය ඉතා විශේෂ වැඩසටහනක්. මේ නිස්සරණ වනේ වැඩසටහනේ ඒ කාලසටහනේ පවා නැති වැඩසටහනක්. ඉතින් අපි සියලු දෙනාටම මේ මේ වැඩසටහන මෙලෙස ඉදිරිපත් කිරීමට ලෝක ස්වාමින් වහන්සේට අදහසක් පහළ වීම මම හිතන්නේ අපේ ඉතා ලොකු වාසනාවක් කියලා මා සැලකනවා. ඉතින් ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපට කමටහන් ලබා දීමෙනුත් අපට කමඨහන් අපට භාවනා ගැටලු වලට විසඳුම් ලබා දීමනොත් අපේ භාවනාව ඊටමත් සාර්ථක ලෙස කරගෙන යාමට ඊටමත් පිටුවහලක් ලබා දුන්නා මේ වස්සාන කාලයක් වුණත් ඔබ වහන්සේට සමහර වෙලාවට මේ මේ මේ මේ වැඩමළුව මේ අවස්ථාවේ යොදා ගන්නට හිද්දීම මං හිතන්නේ අපේම වාග්යක් වෙන්න ඇති. ඉතින් සමහර දවස්වල මුල් දිනවලදී අපේ භාවනා ගැටලු පිළිබඳ අපි ලියපු ආකාරය සමහර විට වැල් වටාරමක් වගේ වුණත් ටික දවසක් යන විට අපි ඔබ වහන්සේගේ ඉවසීමෙන් හා කරන ලද මෙහෙයවීම යටතේ යම්තරක් යම්තරක් දුරට හෝ සතුටුදායක ලෙස ඒවා ලියන්නට අපිට හැකි වෙන්නට ඇතයි මම බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මෙම දින කාල වකවානුව තුලදීම ඔබ වහන්සේ දසූත්‍ර සූත්‍රය ආශ්‍රයෙන් අපට ඊට වටිනා ධර්මකාරණා ගණනාවක් දේශනා කරා. ලෞකික ජීවිතයක් ගත කරන අපට මේ ඔබ වහන්සේ දෙසූ ධර්ම කරුණු ඊටමත් වැදගත් වෙනවා කියලා මට සැකයක් නැහැ. මම හිතනවා අපේ යෝගාවචරීන් ඒවා හිතේ ධාරණය කරගෙන ඒවා තම තමන්ගේ ගෙවල් වලට ගියහම අමතක නොකර ඒවා ඒ ආකාරයෙන්ම මෙනෙහි කරනවා නම් ඊට හොඳයි කියලා. මම මුලින්ම ලොකු ස්වාමීන් වහන්සේගේ වැඩමුළුවකට සහභාගී වුණේ 2009 ඇමරිකාවේ නිව්ජර්සි වල තිබුණු කෙටි කාලීන වැඩමුළුවකදී ඊට අමතරව 2010 එක් දින වැඩමුළුවකටත් මම මේ નિસරණ වනේ සහභාගී වුණා. නමුත් මෑතකදී මට විමුක්ත විමුක්තිය පොත කියවන්නට අවස්ථාවක් ලැබුණා. මම දන්නේ හැමෝම මේ පොත කියවලා තියනවාද කියලා. ඒ පොතේ එක්තරා අන්‍යාගමික කුලකාන්තාවක් මේ නිසරණ වර්ණයේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේ වන මාතර ශ්‍රී ඥානාරාම ආමඳුරන්ට කමඨහන් ලියා ඒවා සුද්ධ කරගන්න ලිපි මාලාවකින් සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පොත මට කියෙව්වහම මට ඉතාමත් ධෛර්යයක් හා උද්‍යෝගයක් ඇති වුණා. එවැනි ඒ ඒ වෙනකොටත් ඒ කාන්තාවට අවුරුදු 70ක් පහුවෙලා ඉතින් එවැනි කාන්තාවක් එදියාගේ දෛනික ජීවිතය ගත කරන අතරතුරේදී මෙවැනි අන්‍යාගමික බිහි වෙලා මෙවැනි ධර්ම මාර්ගයකට ප්‍රවිෂ්ඨ වීමට හැකියාව ලැබුණා නම් අපිටත් ධෛර්යයක් හා උන්වන්දුවක් තියනවා නම් වීරයක් තියනවා නම් මේ කෙසේ හෝ යම් කිසි හෝ ධර්ම ධර්මාවබෝධයක් අපට ලබාගත හැකි කියලා මං හිතුවා එදා ඉතින් එම නිසා මම එතෙන් සිටන් නිස්සරණ වනේ වැඩමුළුවකට සහභාගී වීමට අවස්ථාවක් බලාගෙන හිටියා. මගේ අප සියලු දෙනාගේත් මහත් භාග්යකට දෝ මේ විශේෂ භාග්යකට දෝනේ මේ ඇත්තටම භාග්යයකට මේ විශේෂ වැඩමුළුවට සහභාගී වීමට අපට අවසර ලැබුණා. හැබැයි තරහ වෙන්න එපා මම මේක කිව්වට නමුත් මම අවුරුදු 25ක් ඇමරිකා එක්සත් ජනපදයේ ආශය කරේ. ඉතින් මේ වැඩමුළුවට මාව තෝරගත්තා කියලා කිව්වහම මට පොඩි පැටලී පැකලීමක් ඇති වුණා. මොකද මෙහි තත්ත්වය කොහොම වෙයිද දන්නේ මේ මධ්‍යස්ථානයේ පිරිසුද, টয়ලට් කොහොමද වගේ පහසු මෙන්කම් මගේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. නමුත් මම ඒවා ගැන නොසලකා කොහොම හරි එනවා කියලා ආවා. ඇවිල්ලා මට දැනක දැක ගන්න ලැබුණේ ඊටා අගනා භාවනා මධ්‍යස්ථානයක්. මා හිතුවාට වඩා ඊටමත් සුන්දර භාවනා යෝගීන්ටම ඊටාම උචිත භාවනා මධ්‍යස්ථානයක්. ඉතින් මේ මෙවැනි භාවනා මධ්‍යස්ථානයක් හදාගන්නට ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිත් ඒට උපකාරී වුණු සියලු දෙනාටම මත් ධන පරිත්‍යාගයෙන් මේ මේ සකසා ගැනීමට උදව් වුණ සියලු දෙනාටමත් ඊටා දක්ෂ ලෙස මෙම මෙය පාලනය කරගැනීමට මහදේශ මහන්සි ගන්නා කාර්ය මණ්ඩලයටත් අපි පින් අනුමෝදන් කළ යුතුයි. මේ වගේ වැඩමුළුවක් කරන එක ලේසි නැහැ. මේ මෙච්චර විශාල යෝගීන් ප්‍රමාණයක් දින 7ක් පුළුල්ලේ ඉතින් මේ මේ හදිසියේ යෙදුන එකක් නිසා මෙම බාහිර කාර්යයට අත ගැහිීමට අපේ ඩොරින් වීරසිංහ මහත්මිය නිර්භීතව මුහුණ දුන්නා කියලා මං හිතනවා. ඇය මවක් වගේ මේ දෙන හත තුල අපිව ආදරයෙන් බලාගත්තා. යම් යම් සුළු ගැටලු ඇති වුණ වෙලාවෙත් ඇය කතා හැසිරුණ ආකාරය ඉතා ප්‍රශංසනීයයි. ඇය නිහතමානීව, නිසලව, කාරුණිකව ඒ ගැටලු විසඳූ ආකාරය මම දැක්කා. යෝගීන් වශයෙන් අපි අපි අතින් සමහර විට පසුතැවිලි මේ සුළු සුළු අඩුපාඩුකම් සිද්ධ වෙන්න ඇති. ඒ වෙනුවෙන් සියලු යෝගීන් වෙනුවෙන් මම ඔබ වහන්සේගෙනුත් සංවිධායක ඩොරින් මහත්මියගෙනුත් ඩොරින් මහත්මියට ආධාර කර අනිත් සෙසු සංවිධායකයන්ගෙනුත් සමාව භජනය කරනවා. ඊළඟට මේ දවල් දාණය ගැන කතා කරනවා නම් අර කලින් මහත්තයා කිව්වා වගේ දවල් දාණය හා උදේ දාණය ඇත්තටම අපිට ඉතා අගනා ලෙස සකසලා මේ පිළිවෙල කළා දුන්න අපි පහත මහලයට යන වෙලාවට ඒ උපාසක උපාසකාවන් ඊතා ශ්‍රද්ධාවෙන් ඊතා ගෞරවයෙන් අමාරුවෙන් සම්බ කරගත්ත දාණය අපිට පූජා කරා අපිට පිළිගැන්නුවා ඉතින් ඒ ඒක ගොඩක් වෙලාවට ගොඩක් දවසට මම දාන වාසාලාවට යනකොට මං මගේ නෙතට කඳුළු වෙන එක වළක්වා ගන්න අමාරුයි. මොකද මට ගොඩක් වෙලාවට හිතෙනවා මේ දාණය පිළිගැනීමට අපි ඇත්තටම සුදුසුද කියලා. ඉතින් ඒකම ඒකම මම මං හිතන්නේ අනිත් යෝගීන්ටත් එසේම සිතෙන්න පුළුවන්. ඉතින් ඒකම ඒකම උදාහරණයක් ඒකම අවස්ථාවක් කරගෙන මම මම තව තවත් භාවනාවට ධෛර්යමත් වෙලා භාවනාව ඉදිරියට කරගෙන යාමට ධෛර්යමත් වුණා. ඉතින් අපි ඒ අපට දාණය සලකා සලසා දුන්නු මේ පින්වත් දායකාවන්ට දායකයින්ට චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඉතින් මෙවන් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක ඊට දුර්ලභ මනුෂ්‍යාත්මයක් අප ලබලා මෙවන් ඊට අගනා වැඩසටහනකට සහභාගී වීමට ලැබුණේ මං හිතන්නේ අපි යෝගීන් සියලු දෙනාම එකට එකතු වෙලා පෙර කරන්න ඇති විශාල පුණ්‍ය කර්මයක් නිසා වෙන්න ඕනේ. ඉතින් අපි මොහොතකට කල්පනා කරලා බැලුවොත් දැන් අද අපි ආපු අපිත් අපි මේ මීට දවස් 7කට කලින් ආපු අපිත් අද අපි පිටත් වෙලා යන අපිත් අතර වෙනස කොහොමද කියලා ඕගොල්ලොන්ටම තේරෙයි අපේ අධ්‍යාත්මික වර්ධනය කොතරක් වෙලා තියෙනවද මේ වෙනකොට කියලා. ඉතින් ගරු ස්වාමීන් වහන්සේ සසර මේ දුක්ඛිත වූ සසරේ ගමන් කරන අපි වැගිනි අසරණ පුද්ගලයන්ට මෙවැනි අවස්ථාවක් පහදා දීලා මේ ඔබ වහන්සේ කරන කාර්යය තව දුරටත් කරගෙන යාමට ඔබ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් චිරජීවනයත් ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ ඊළඟට ආදුනික යෝගින් යෝගිනියන් වෙනුවෙන් සෛරිකා කතාව පවත්වනවා ඇත. අවසරයි ගරු ස්වාමින් වහන්සේ සියලුම කාර්ය මණ්ඩලයෙන්ද යෝගාවචරයන්ගෙන් දවසරයි. ආධුනික යෝගයේ වශයෙන් මේ අවස්ථාවේදී සභාව අමතන ලැබීම මම මට ලැබුණු වාසනාවකට සැලකනවා. අද වශයෙන්ම නිසරණ වනයේට පිවිසෙන අවස්ථාවේදී මට දැනුනේ ඒ සුවය ඊට සෝදායක පරිසරයකට මේ අවතීර්ණ ලැබීමත් භාග්‍යයක් කොට එතකොට එහෙම බලනකොට ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් කමඨහන් ලබාගෙන භාවනාව දියුණු කර ගැනීමට අවස්ථාව ලැබීම ගැන මට වචන වලින් කියන්න බැරි තරම් ලොකු වාසනාවක් කියලා හිතෙනවා. ඒක අපි හැමෝටම ලැබිච්ච ලොකු අවස්ථාවක්. ඒ වගේම මේ භාවනාම කාලය අතරතුරදී අපිට ලැබුණු කමඨහන් සුද්ධ කිරීමයි අවවාද අනුශාසනාවලින් අපිට විවර විවර වුණ දොර මින් පෙර දිනක නොදකපු දොරක් අපි අඩාඳුරේ සැරිසරමින් ඉන්න අවස්ථාවකදී ආරවණු දොර ඇත්තටම වහන්සේගේ මඟ පෙන්වීම යටතේ දොර දැක්කට යතුරු අපි ළඟ කියනවා වගේ අදහසක් මට තියෙනවා. දොරත් පෙන්නවා. දැන් ඉතුරු ටික අපි කරගන්න ඕනි කියන හැඟීම තමයි මට තියෙන්නේ. ඒක රඩිතාලමත් ලැබිලා තියෙනවා. පරියංක භාවනාවත් සක්මන් භාවනාවත් දෙකම නිවැරදිව කරන අයුරු අපිට හොඳින් වටහලා දීලා ඒක කමඨං සුද්ධ කිරීම මගින් වර්ධනය කරගෙන කරගෙන යාමත් පෙන්වුවා. අත් වශයෙන් කියනවා නම් සක්මන් භාවනාව තමයි මගේ සිතගත් භාවනාව වෙන්නේ. මොකද ඒක උද්‍යෝගිමත්ව දිගටම පවත් කරගෙන යන්න පුළුවන් කමක් වගේ දැන් මට දැනෙච්ච හින්දා මම හිතනවා ගොඩක් කට්ටියට ඒක ඒ වගේම වෙන්න ඇති කියලා ආධුනික යෝගාවචරයන්ට මේ කරන කාර්යසාව්‍ය ශාසනික සේවය දිගටම ඔබතුමාට කරගෙන යන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියලා සියලුම යෝගින් වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපිට මෙම අවස්ථාවේදී අම්මා කෙනෙක් වගේ බලාගෙන කටයුතු කරපු ඩොරින් වීරසිංහ මහත්මියටත් ඒ අනිත් නායිකාවන් වලට වරියන්ටත් මේ අවස්ථාවේදී හොම ස්තුතිය පළ කර සිටිනවා. තවද මේ අවස්ථාවට අපිට ලබා ගන්න හැකියාව ලැබුණේ මේ ආයතනය පවත්වාගෙන යන කාර්ය මණ්ඩලයෙන් දායක මණ්ඩලයෙන් සහ ඒ සම්බන්ධ කටයුතු කරන අනිකුත් අපිට නොපෙනෙන තිර පිටුපස සිටින කට්ටියගෙන් ඒ සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍යයම වහවහ අවබෝධ වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. වහන්සේටත් වහන්සේගේ දෙමව්පියන්ටත් ඔබ වහන්සේ මේ தත්වයට නගා සිටවපු ඒ ගුරුෝත්තමයන් වහන්සේලාටත් ඒ උතුමන් වහන්සේලා පතන බෝධියකින් නිර්වාණය අවබෝධ කර ගැනීමට ලැබේවා ප්‍රාර්ථනා කරන අතර නැවතත් අපිත් නිස්සරණ වනට ආයි එනවා. ඒ ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නොකඩවා සිදු කරනවා කියන අදිෂ්ඨානයක් තියෙනවා. ඒක එහෙම හිතාගෙන මම මගේ වචන ශල්පේ නවත්කටමත් වෙනවා. සාදු සාදු සාදු. ඊළඟට ඊළඟට විමලා වීරසූරිය මහත්මිය කතා කරනවා. මම හිතන්නේ කවි පදයක් කියලා ස්වාමීනි. සාදු සාදු සාදු. නැත්තම් ටිකක් ටිකක් ඒකාකාරී හිඳ සාදු සාදු අවසරයි ගෞරවනීය නායක ස්වාමීන් වහන්ස අනිකුත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි උපාසක උපාසිකා මහත්මාව මහත්මාත්මාවින්ද අවසර පතනවා ඇත්තෙම මම කවි ලියන්න දන්නේ නැහැ ඒත් ඔබ වහන්සේ කෙරෙහි තියෙන අපමණ ගෞරවය නිසාම මට කවිපද කීපයක් ගැටගසා ගන්න පුළුවන් වුණා මම හිතන්නේ මේකේ වැරදි තියෙනවා නම් ඔබ වහන්සේ මට අනුකම්පා කරලා සමාව දෙනවා ඇති. නිස්සරණයට ආවෙමි හද බැතියෙන්ම දුටුවන් මන බඳින අරණෙකි සැනකින්ම ගුණරුවනක් වැනි හිමියන් දුටුවාම බරණස මිගදාය සිහි උනි නිතැතින්ම හිමියන් වැඩ සිටින වනයේ කුටිය වෙත පිය නගනා පාරේ රළු පොළව මත මල් අතුරා වඳිමි හැකිනම් මෙමාහට අවසර දෙන්න හිමියනි අදහස් වලට ගහකොළ පවා අද හිමියන් සෙවන යට බවුන් වඩයි නොසෝයා කිසිවක් අවට පිරිමියත් බවක් ලැබුණා නම් මෙමට නොගොසින් වෙසෙමි මේ නිසසල අරණ යට දහමට අනුව පුහුදුන් අප ගොඩ ගන්න කරනා මෙහෙය නිවනේ දොර ඇරගන්න අපමණ වෙහෙස නොබලා අප හට දෙන්න සාදු අඬින් හිමියන් හට පුද දෙන්න සාදු සාදු සාදු තාමත් විචිත්‍ර කවි පෙළියක් පන්තියක් කිව්වා මං හිතන්නේ අපි හැම දිනාටම එකෙන් ලොකු ප්‍රබෝධයක් ඇති වුණා කියලා. ස්වාමින් වහන්සේට මං নমස්කාර පූර්වකව ආරාධනා කරනවා මේ වැඩසටහන සම්බන්ධයෙන් අපිට තව වැඩි දියුණු කර ගැනීමටත් අපි අතින් වැරදි හදා ගැනීමටත් ඔබ වහන්සේගේ උපදෙස් ඉතාමත් ගෞරවයෙන් අපේක්ෂා කරනවා. විශේෂයෙන් කියන්නේ දැන් නෑ ඊගාව රැට්ටිට් එකේදී මේ කටියට බණපුවාම ආගන්න ඒකත් ඒකට සමහර විටකදී හොඳ නැත්තම් ඊගායකදී බණි. මේ කට්ටියට කියලා විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. කියන්න තියෙන වැත්තරම කියවිලා තියෙන්නේ. ස්වාමින් වහන්සේ ඇත්තටම මේ වැඩසටහනේ 90ක් විතර ඔක්කොමලා අලුත් අය. ඒ එක්කම අපිට දැන් මම නම් තීරණය කරගත්තා මේ අපිට එන ලබන අවුරුද්දට දැන් ඕනේ නේ මේ සංවිධායකවරු. ඒක නිසා දැන් අපි ඊයමා කරගෙන ඉන්නේ. මොකද දීලා කිව්වා එක දෙනෙක් සොයාගෙන එන්න කියලා. ඉතින් ඒක මම හිතන්නේ මේ ආධුනිකයන් ගොඩාක් ප්‍රයෝජන ගත්ත මේ වැඩසටහනෙන් ඕනේ දියුණුවක් ඇති වුණා. ඇත්තටම ස්වාමීන් වහන්සේගේ උපදේශ වලිනුත් ධර්මදේශනාවලුත් මම හිතන්නේ ඕනේ ගොඩාක් සෑහීමටපත් වෙලා තියෙනවා. ඒකකින් අර ඔබ වහන්සේ අපට කියනවා වගේ මේ ඕන් කළගුණ සලකාවි මෙහි සංවිධායකයන් වෙරා ඒ කටයුත්තත් කරලා භාවනාවත් කරගන්න ඕන්ට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තව එකක් තමයි සංවිධායක හරිය උපසංවිධායක හරි වුණොත් තව අවස්ථාවක් ලැබෙනෝ නැත්තම් ලැබෙන්නේ ඒක අවස්ථා දෙකයි අවුරුද්දටම. ඉතින් ඒක තමයි අපේ බෝනස් එක. ඒක නිසා මම ඕගොල්ලෝගෙන් ඉල්ලන හැමෝගෙන්ම කරුණා කරලා කරුණා කරලා අපිට උදව් කරන්න අපිත් එහෙම තමයි ස්වාමීන් වහන්සේ ඉතින් අපිට කෙලගුණ සලකන්නේ නැහැ කිව්වම ඉතින් අපිත් මේවට ආවා ඉතින් මොනවා කරන්නද හැබැයි ඒක අපි පිනක් කියලා හිතා ගන්නවා මේ වගේ දෙයක් ලැබුණේ ඇත්තටම බලකිරීමෙන් අපිට කරන්න පුළුවන්කමකට නෙවෙයි ඉතින් කොහොම හරි වැරදි බොහොමයක් වුණා. ඒවත් එක්ක ඉතින් කරා. මෙහෙම චල්චුරු ගන්නකොට එයි කියලා හිතන සංවිධායක. එක්ක ඒ වෙලාවේ මේ බඩු විකුණ ගන්න වෙලාවත් කරවන හිටපන්කෝ. ස්වාමීන් වහන්සේ ඒක දන්නේ නැහැනේ. ටෙලිෆෝන් එකේ විතරයි නෙදන්නේ. මේ කටිර එන්න කියනවා නම් සාදර විදිහට කතා කරන්න එපා. මේකේම මාත් කිරුවේ කරදරින් තමයි චරිචුරු ගන්නකොට එන මිනිස්සුකත් එන්නේ. මට මට කරගන්න තමයි ඔය ටෙඩි හොඳට බිස්නස් එක. ඉතින් ස්වාමින් වහන්සේට මම ඒකනේ මුලින්ම ආරාධනා කරේ. නෑ මේ කර්මනේ හිටියන ඉවරයි. සංවිධානය කරන්නත් පුළුවන් ඔයගලන්ට සංවිධානට සහයෝග වෙන්නත් පුළුවන්. අපි පොඩ්ඩලමෙන්ට සතිපාසල් පවත්වන එව්වට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ නිසා හැම එකක්ම අපි කරන්නේ ස්විච්චාවෙන් ඉදිරිපත් සම්බන්ධය විතරයි. කවදාකවත් අතවනන්න දෙන්නේ නැහැ. ඒ ඉදිරිපත් වෙන්න කවුරු හරි ඉන්නවනම් මේ දොරින් ඕන මාත්‍ය හරහවෝ මොකකින් හරි Tamanට කරන්න පුළුවන් මෙන්න මේ තේවේ කියලා ලිඛිතව දුන්න නැත්නම් කවුරු හරි මම කිසි කෙනෙක් එක්ක වැඩ කරන්නේ ඒක නිසා හැම කෙනෙකුටම මේට වැඩි සේවයක් කරන්න පුළුවන්. මේ තරම අවශ්‍යතාවයක් තියෙන නිසා Tamanට හිතෙනවනම් මෙන්න මේ මේ පැති වලින් කරන්න පුළුවන් කියලා විවෘත වෙලා තියෙන මොනම නාලිකාවක් කරා වෝ ලිඛිතව දැනුම් දෙන්න අපි හැම කෙනෙක්ගේම පුළුවන් තරම් වැඩ ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මම හිතන හොඳ වැඩේ. ඒ වැඩ අනුන්ට උදව් කරනකොට තමයි තමන්ගේ කාරණාව ඉෂ්ට වෙන්නේ. නැත්තම් මේ වැඩේ හරියන්නේ නැහැ. ගුරුවරයන් කීප දෙනෙක් මම මට කිව්වා කැමැති කියලා මම ඒ නම් ස්වාමීන් වහන්සේට යොමු කරන්න. ඔය දිලාට කියන්න පුළුවන් නැත්නම් මට ඉදිරිපත් කරන්න පුළුවන් හේමන්ත මහත්තයාට පුළුවන් මොකකින් හරි තමන්ට කරන්න පුළුවන් ශ්‍රමයෙන් හෝ මුදලෙන් හෝ තාක්ෂණයෙන් හෝ ඉගැන්වීම් මාර්ගයෙන් හෝ මේ නෑ අහවල් දෙයි කියලා සීමාවක් මොනම ක්‍රමයක් කියන්නේ ඉදිරිපත් වෙන්නේ ඉදිරිපත් වුණාට පස්සේ විතරයි අපි සලකා බලන්නේ. මොකද එතකොට අපිට ගහලා බැනලා වැඩ ගන්න පුළුවන්. එහෙම නැතුව එන්න කියලා ගින්න ගත්තොත් අපිට මෙහෙ දෙන්නේ කිසිම කුමරු තපක් කුමරි සපක් නැහැ. මේ තියෙන්නේ වැඩ. ඒ නිසා එන කෙනෙක් ඉන්නවා නම් බාවට දාලා පිළිගන්න හැබැයි ලිඛිතව තියෙන්න ඕන. එහෙම නැත්නම් සැලසුම් කරන්නේ අපි. ඉතින් ස්වාමින් වහන්සේ මේ වැඩසටහනේ නිමාව දක්වන මේ වෙලාවේ මට ඇත්තටම විශේෂයෙන්ම ස්තුතිවන්ත මේ වැඩසටහන මේ වැඩසටහන තාමත්ම සාර්ථක කර ගැනීමට උදව් වූ සියලු දෙනා ගැනම සඳහන් කරන්න අවශ්‍යයි. ඔබ වහන්සේ දීර්ඝ විදේශ චාරිකාවකින් පස්සේ ඇවිල්ලා මේ ඉතුරු දවස් හත දැකලා ඉක්මනට තවත් වැඩසටහනක් කර සටහනක් මේ අනුමත කිරීම ඉතාමත් ඔබ වහන්සේගේ ධර්ම ගුණය අපිට ඉතින් කියාපෑවා. අපි ඇත්තටම මේ අපි ඇත්තටම පරණ අයටත් උනත් අර වැඩසටහන් දෙකකින්ම හිටියා මේ ප්‍රතික්ෂේප වූ මේ හුඟක් අය මේ වැඩසටහන් දෙකින්ම ප්‍රතික්ෂේප වූ පළමු වරට ආපු යෝගීන් ඒක නිසා ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න කියලා ගත්ත වහන්සේ ගත්තේ තීරණය ඉතාමත් අපි අගේ කොට සලකනවා ඔබ වහන්සේට සියලු කුන් අනුමෝදන් වේවා සාදු සාදු ඊළඟට ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයෙක් අපට දායද කර මේ දෙමාපියන්ටත් සියලුම අනිත් ගුරුවරු ගුරුවරු ගුරුවරයන්ටත් ඔබ වහන්සේ කරන මේ ධර්ම සේවයට අතහිත දෙන සියලු දෙනාටත් අපි අපි මේ දවස් හත ඇතුළත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියා මම ප්‍රාර්ථනා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු අනිත් කරුණ තමයි ස්වාමින් වහන්සේ අපි වෙනදා ආහම වැඩසටහනට උඩට ගිහිලා අන්තිම දවසේ අර ධම්මවාස ස්වාමින් වහන්සේ හමු වෙලා මිනිත්තු 5කට බණ කියන්නේ කියලා අපි සෑහෙන වෙලාවක් අපිට ධර්ම දේශනා කරනවා. අපිට ඒක හොඳටම තේරුණා උන්වහන්සේ අපවත් වූ නිසා. ඒ වගේම අනිත් මෙහි සියලුම අපවත් වූ ස්වාමීන් වහන්සේලාට නිවන් සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. මේව වැඩසටහන සහ මේ වැඩසටහන කරගෙන යෑමට මූලිකම තීරණය කර කාර්ය සභාවටත් ඒන් මූලිකව කටයුතු කළ හේමන්ත රණවක මහතාටත් දේකම් මහතාටත් ඒ වගේම ඊට සම්බන්ධ වෙලා කටයුතු කර තාරා ඩිමෙල් මහත්තයටත් නිලා හෙට්ටිආරච්චි මහත්මියටත් මම මම ඊටවත් අපි මේ කරගත්තා වූ සියලු පින් ඕන්ටත් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මෙම අපිට දානීය සඳහා මේ සියලුම යත පළාත්වල සිට පැමිණි දානදායකින් අපිට මේ දාණය සලසා දුන්නා. ඒ වගේම අපිට මේ ස්ථානය හදලා දුන්නු සියලු දෙනාටම අප මේ කරපු පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ ඒ පින් පුණ්‍ය කටයුතු නිසා තමයි අපිට මේ හත් දවසක් ඉඳලා කෑමක් බීමක් ගැන කිසිම සැලකිල්ලක් නැතුව ඉතාමත් හොඳින් මේ කටයුතු කර ගැනීමට ලැබීම ගැන ඔවුන්ට අපි විශේෂයෙන්ම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ වගේම ඔවුන්ටත් මේ ධර්මය අවබෝධ කර ගැනීමටත් මේ මෙහි පැමිණ මේ මේ වැඩසටහන් වලට සහභාගී වීමටත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඊළඟට අප මේ වැඩසටහන සඳහා කටයුතු කිරීමේදී මූලිකව පල්ලෙහා ලියන මහත්තයා ඉතාමත් මං හිතන්නේ අපිට පේනවා දැන් ස්වාමීන් වහන්සේ කියනෝනේ තාදී ගුණෙන් ඉන්නේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක මේ වැඩ කළ මේ කාලයක් ලියන මහත්තයා නම් ඒ ගතිගුණ හොඳට වඩාගෙන ඉන්නවා කියලා මං හිතනවා හැමෝම සාක්ෂි දන්නවා කියලා. ලියන මහත්තයා හරීම සාවධානව මොන පැටලවිල්ලක් ආවත්. ඉතාමත් හිමින් නුමුත් නියමට වැඩේ කරනවා. නියමට ස්වාමීන් වහන්සේට ඕන විදිහට හරීම අපිට කාගේවත් හිත මේව කරගන්න නැතුව ඉතාමත් දක්ෂ ලෙස කරනවා. ලියන මහත්තයාට විශේෂයෙන් මං කියන ඔහු නිරෝගී වේවා සූපත් වේවා තව තවත් මේ වැඩසටහන් වැඩවලට උදව් කිරීමට අවස්ථාව ලැබේවා කියලා. ඊළඟට අපි ඒ කන්තෝරුවේ ඉන්න සියලු දෙනාම සිහිපත් කරනවා ආනන්ද මහත්මියත් කටයුතු කරනවා ඒ වගේම අපිට පොත් ස්වාමීන් වහන්සේ ඊටාම පහසුවෙන් හම්බුණා මේ පොත ස්වාමීන් වහන්සේගෙන් අහලා මේ අලුත් ආදුනික යෝගින්ට දෙන්න කිව්වම ආනන්ද මහත්තයා සේරම ටික හොයලා දීලා ඊළඟට හේමන්තගෙනුත් අහලා ඊළඟට ඒ ඔක්කොම වැඩ කරට ගන්නේ අපේ සුජිත් මහතා තමයි. ඉතින් සුජිත් මහතා කිව්වොත් මං හිතන්නේ මේ වැඩසටහන් වලට ඕල් රවුන්ඩ් කෙනෙක් වෙනවා. අපිට ඉතින් හැම වෙලේම මොකක් හරි වුණත් ඉතින් සුජිත් තමයි. දැන් මේ මුල ඉඳලාම අපිට අර මේවා වීඩියෝ වීඩියෝ පෙන්නුවා ඊළඟට හැමදාම මේ ධර්මදේශනාවලට එතුමාගේ හැමදාම මේ උත්සාහයෙන් හැමදාම නිවැරදිව හරියට වෙලාවට ඇවිල්ලා කරලා දෙනවා. ඒ සියලු දේම ඊළඟට පොත් ටික උදේ හරියට වෙලාවට ගෙනත් දෙනවා. දැන් CD තැටියත් අපට ගෙනත් දීලා අනිත් එක ඔහුගේ දකින්න දෙයක් තමයි ස්වාමීන් වහන්සේ හරියට වෙලාවට වැඩ කිරීම. සතියෙන් මං හිතන්නේ හිතනවා ගොඩක් සුජිත් දැන් ධර්මයේ පරතරයට ගිහිල්ලා වගේ අපිට පේන්නේ ඔහුගේ හැසිරීමෙන්. ඌ භාවනා කරන්න ඉන්න නැති නිසා ඔය බේරලා ඉන්නේ. භාවනා කරන ඔක්කොටම පිස්සු. ඌට මොකක්වත් නැහැ. ඌගේ වැඩේ කරලා ඌ නිකන් ඉන්නවා. ඌ ළඟදී බැඳා ජොලිය ඉන්නවා. ඒ වගේම ස්වාමින් වහන්සේ මේ දැන් අපේ අලුත් ගොඩනැගිල්ලේ තවත් ඉතින් මං හිතන්නේ මේක ගැන විශේෂම කිය යුතු වෙන්නේ මේ දැන් මේ වැඩසටහනත් අනිත් අයගෙන් ප්‍රතික්ෂේප වුණු අයගෙනුත් මං හිතන්නේ 120යි ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් අය අරගොල්ලෝ කියනවා නෑ නෑ අපිට ඉඩ නෑ. අන්න අරයට කතා කරලා බලන්න. ඉතින් දැන් මට හරි වැඩේ වෙලා තියෙනවා. මටත් ගන්න බෑ. ඉතින් එතකොට ගෝන්ගේ හිත හරියට මේ වෙන දැන් මේ මහත්වරුත් කිව්වා එක මහත්යෙක්ව දෙකකින්ම ප්‍රතික්ෂේප වුණා දැන් මේකත් ප්‍රතික්ෂේප වේද කියලා. ඉතින් ඒ වගේ මං හිතන්නේ ඒ ප්‍රශ්නෙට ස්වාමීන් වහන්සේ ඉතින් විසඳුමක් දීලානේ දැන් තව තට්ටුවක් හදන හින්දා තව 36ක් අහම අපි ඉතින් යෝගිනී 70ක් වෙනවනේ. එතකොට අපි ආටත් අවර්ධාන කරමු මේ පරණ අයට ඇවිල්ලා අර සංවිධාන කටයුතු කිරීමට මම තාවත් ආදරයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ වැඩ කිරීමට ඉදිරිපත් වෙන්න කියලා ස්වේච්ඡාවෙන් ඔය මහත්තයා කියනවා අගෝස්තු වෙනකොට දෙන්නම් කියලා මම මේ දැන් බැනලා ආවේ මං කිව්වා ෂුවර් මේ අවුරුද්ද ඉවරනකම් කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා. එහෙන් බැන්නේ නැත්තම් කරන්නේ නැහැ. ඉතින් කියනවා බයින නිසා මං කොහොම හරි කරලා අගෝස්තු වෙනකොට හරි ගැසලා දෙන්නම් කියලා. ඉතින් හදිස්සියක් නෑ එහෙම එකක් නෑ. නමුත් මට කරලා දෙන්නම් කිව්වේ මාස දෙකකින් පෙබරවාරි මාසෙ. ඉතින් මම බලාපොරොත්තු ලබන අවුරුද්ද පෙබරවාරි වෙනකොටවත් කරයි කියලා. ඒක තමයි. ඒ ඊට උනාට පස්සේ කරගෙන යන්න තිබුණා. කෙසේ නමුත් අපිට හදිසියක් කලබලයක් වෙන්න දෙයක් නැහැ. ඒ සබහ ධර්මයේ ස්වභාවයට වැඩේ යනවා. ඉතින් ඒකට යට අනුමත වෙලා අනුයත වෙලා ඉන්න එකයි අපටත් තියෙන්නේ. ස්වාමින් වහන්සේ මේ වැඩසටහනේ දැන් මං හිතනවා මගේ පැත්තෙන් නම් මං හිතනවා හුඟක් දුරට මං හුඟක්ම සතුටටපත් වුණා. මොකද චරිචුරු ගන්න කින් ඇහෙනවා අපිට තේරෙනවා ඒක. ණය ස්වාමීන් වහන්සේ භාවනා කරගන්න පුළුවන් වුණානේ ඒකනේ. ඒකවත් ඇති. මේ මං යනවා මං පොඩි හාමුදුරන් කියනවා සිල් මුදන්නේ කියලා තියෙන ඔක්කොම පොඩි හාමුදුරන් ස්වාමීන් වහන්සේ අවසර පිරිකර පූජා කරන්නේ. ඒ පොඩි හාමුදුරන් පූජා කරන්නේ. මගේ අර පල්ලෙහා කට්ටිය කාර්ය සභාවල ඇස්සලා දැන් පැයකට වැඩි. ඉතින් ඒ නිසා මේ මං පොඩි හාමුදුරුවෝ තියලා යනවා මෙතන. අනේ ස්වාමීන් වහන්සේ පළමු වරට ආපු අය නිසා පොඩ්ඩක් අනුකම්පා කරන්න. මොකද්ද කරන්නේ? පිරිකර පූජා කරන්නේ. ආ හරි හරි හරි.